ඔබ කුමක් සිතන්නේද? ඒකාන්ත වශයෙන්ම ඒ බවටපත් වෙනවා. මම ධෛර්යවන්තයි ධෛර්යවන්තයි කියලා හිතලා බලන්න. අනිත් අයට වඩා එයා ධෛර්යවන්තයෙක් වෙනවලු. ඇත්තටම එයා බයගුල්ලෙක්ලු. ධෛර්යවන්ත වෙනවලු එයා. මම නිරෝගිමත් මම නිරෝගිමත් කියලා හිතලා බලන්න නිරෝගිමත් වෙනවලු. ලෙඩක් මොකවත් නැහැ. ෆුල් මෙඩිකල් චෙක් අප් එකක් ගන්න ඕනේ මම මේ රිදෙන පිළිකාවද දාන කියලා. එහෙම ලෙඩ ලෙඩ කියලා හිතලා බලන්න. චෙක් කරපු ડોක්ටර් මාත්‍යා කලන්තල වැටෙන එච්චර ලෙඩ අට ගන්නවලු. ඒ මානසික අධි කුමක් සිතනවද? ඒක බවටපත් වෙනවා. විශ්ව න්‍යාය ධර්මයක් ඒක. මාර්ගඵල පතනවා, මාර්ගඵල හිතනවා කියන්නේ කවදරයා මාර්ගඵලයකින් තමයි කෙරවල වෙන්නේ. ඉතන් නැති රාතේ කොයිද ඉන්නේ? ඉතන් නැති බුදුවරේ කොයිද ඉන්නේ? ඉතල පතල තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒක වෙනවා. ඒකම නිතන්නේ. උදේ ඉඳලා රෑ වෙනකන් හිතන්නේ ඊළඟ ඵලයට යන්නේ කොහොමද? කොහොමද දන්න සම්මාදිට්ඨිය? ඒකම නෝළුවේ තියෙන. ඒකම ඉතල ඉතල සම්මාදිට්ඨිය බවටපත් වෙනවා. ඊට පස්සේ තමයි බුදුවරයලා කියන්නේ කමටන් ඇති ඵලයට ඇවිල්ලා ඉන්නේ කියලාලු. ඒක ඉතල ඉතල ඒක බවටපත් වෙලා නිකන් හිටියත් එනවා එතනට. හැබැයි නිකන් හිටියට අර පැවැත්මට දෙයක් දෙන්න බෑ. නොපැවැත්ම තුල ඉන්න ඕනේ නිකන්. එතකොට එයා එතනට එනවා. අත්‍යරියොත් තමයි නිවන ලැබෙන්නේ කියන්නේ එතකොට එතනම බලන්න. ඒක ඒකත් හරි නිවන ගැන හිතනකොට නිවන බවටපත් වෙනවා කියන එකත් හරි. නිවන ගැන මම නිතරම හිතනවා. කොහොමද දන්නේ මේක රූපවලින් නිවෙන්නේ? එහෙම හිතනකොට මම පුළුවන් තරම් උත්සාහ කරන්නේ වෙරදරන්නේ නිවෙන්නනේ. එතකොට ඇස්වලින් මම නිවෙනවා. රූපවලින් මම නිවෙනවා. කොහොමද දන්නේ නිවනට ඕන විදිහට කතා කරන්නේ? එතකොට නිවෙන විදිහට කතා කරාම කටින් නිවෙනවා. මෙන්න මේ විදිහට <clears throat> නිවන ගැන ඉතන්න ඉතන්න ඉතන්න ප්‍රමාණිකුල නිවි නිවි යනවා. හැබැයි කවදාරි දවසක මම රාත් වෙලා මිස කතා අරින්නේ නැහැ කියලා හිතනවා නේද? අන්න එතන වැරදෙනවා. ඒ එයා රාත්බෝධිය පතනවා රාත්බෝධිය බලාපොරොත්තු වෙනවා ඒක පතාගෙන ඒකට කෙලෙසක් ඇති කරගෙන ප්‍රාර්ථනාවක් ඇති කරගෙන ඒක තුල එයා කිඳා බෑලා බලාපොරොත්තු ඇති ඒක ඉවර වෙනකන් ඒක අතාරිනකන් එයා rahat වෙන්නේ හැබැයි නිවීම පතන කෙනාට එහෙම එකක් ඇදෙන්නේ නැයි නිවීමට බලාපොරොත්තු ඇති කරන්න බෑ එහෙම එකක් නැහැනේ හැබැයි rahat බෝධිය කියලා එකක් තියෙනවා කියලා හිතාගෙන ඉන්නවනේ එයාට සාපේක්ෂව ඇත්තටම rahat කියලා එකක් නැහැ රාත් වෙච්ච කෙනෙක් කොහොමද වෙන්නේ? ඔළුවට තට්ටු කරාම තියෙන දිශාව කියන්න බැරි නම් එයාට නැවත උප්පත්තියකුත් නැත්නම් පුද්ගලයෙකුත් සත්වයෙකුත් නැත්නම් එයා කවුද? කොහොමද ඒව හඳුන්වන්නේ? හරියක් කියන වචනේ නැත්නම් කොහොමද ඒව හඳුන්වන්නේ ලෝකෙට? මොකවත් නැහැ. එහෙනම් ඒ ස්වභාවය මොකවත් නැති ස්වභාවයක් නෑ. හැබැයි මේ ස්වභාවයක් තියෙනවාය. ඒක උත්තරීතර එකක්, ඒක වටින එකක්. එතනට මම එන්න ඕනේ කියලා එයා හිතනවනේ. එහෙනම් එයා නැති රාගඵලයක් හදලා ඒ ඵලයට වටිනාකම දීලා ඒ නිසා rahat වෙන්නේ නිවන නිල් පාටද කොළ පාටද කොච්චර දුරද ලක්ෂණද දියලි තියනද මොකවත්ම දන්නේ නැහැ ඒ නිසා නිවන පතුවට නිවන පිළිබඳ යාට සංකල්පයක් නැහැ රූපයක් හැදෙන්නේ කොඩිචොක්ක මාත්‍යා කිව්වම රවුල් වවපෝ උස මත මිනිස්සු මැවෙනව නේද නිවන ගැන හිතනකොට මොකවත් මැවෙන්නේ නැහැ ඒ මැවුනොත් නිවනක් නැහැ නේද ඒ නිසා මොකවත් ඇදෙන්නේ නැති නිසා දෘෂ්ටියක් නිර්මාණය වෙන්න වෙන්නේ නැති නිසා නිවන පතන කිසිම කෙනෙකුට මේ ඉපදීම කටගන්නේ නැහැ. ඒගොල්ලෝ නිවනටම යනවා. ඇයි? ඒක පිළිබඳ අදහසක් පහළ වෙන්නේ නැහැ. බලාපොරොත්තුවක් පහළ වෙන්නේ නැහැ. ඒක පිළිබඳ දෘෂ්ටියක් නිර්මාණය වෙන්නේ නැහැ. ඒක දෘෂ්ටියක් නැහැ. එකක් නැහැ. හැබැයි රාහත් බෝධියට උපාදානයක් තියෙනවා. රාතුන් කියන්නේ මෙන්න මේ වගේ. ඇයි අර අසෝමසාව ගැන අහලා තියෙනවද? 이르දිමත් රාහතෙක් කෙනා මම. ඕම් වැරදිච්ච තැන. එයා ඉරිදිමත් රාතෙක් කියන එක අතරිනකම් එයාට නිකම් රාතෙක් වෙන්නත් බෑ. ඒ උපාදානය වෙලා ඒකට ලෝභ වෙලා ඒ ලෝභයක් ඒක. ඒ ඒක අලෝභය වෙනකම් ඒක වෙන්න බෑ. ඒක බැඳීමක්. ඒක අත්හරිනකම් වෙන්න බෑ. බලාපොරොත්තුවක්. ඒක බින්දනකම් එතනට යන්න බෑ. එතන වැරදෙනවා. මොකවත් උපාදානය කරන්නේ නැතුව ඉන්න කෙනත් මොකවත් උපාදානය කරන්නේ නැහැ කෙනෙක් උපාදානය කරගෙන තමයි ඉන්නේ. විසුද්ධි ඒකත් මේ දැනගන්න එක විතරයි මේ කරන්න ඕනේ වෙන දෙයක් සිත සිත විතක චිත්ත වීති වලින් ක්‍රියාත්මක වෙනවා. ඒතර අපි කියන සිතවිලි පාළ වෙනවා කියලා. මේක සිතේ ක්‍රියාවලිය. සිත විතක කම්පාවට, සංකාවට, සෙනෙහසට, ආදරයට, ිතවත්කමට, මිතුරුකමට ක්‍රියාත්මක වෙනවා. හැඟීමක් මම බලන්නකො මේකත් සියෙන් දකින්නේ නැහැ. ඒකත් සිතේම ක්‍රියාකාරීත්වයක් තමයි. ඊට පස්සේ සිත කලබල වෙලා අසංවරව කායික ක්‍රියාත්මක වෙනවා. අපි ඒක කායික ක්‍රියාවක් වශයෙන් දකිනවා. නමුත් ඒකෙත් සිතේ ක්‍රියාවලියක් තමයි. කොහොමද කිව්වොත් එකම කරන්ට් එක අරගෙන ෆ්‍රිජ් එකට දුන්නාම සීතලයි. ෆ්‍රිජ් එකට දුන්නාම අයිස් මිදෙනවා. ඒකම අරගෙන පෑන් එකට දුන්නාම උලන් වෙනවා. මොකවත් මිදෙන්නේ නැහැ උලන් වෙනවා. හීටර් එකට දුන්නාම රත් වෙනවා. එකම කරන්ට් එක පාවිච්චි කරන උපකරණයට සාපේක්ෂව වෙනස් වෙනවා වාගේ සිතවිලි කයත් එක්ක ක්‍රියා කරනකොට කායික ක්‍රියාවලියක් භෞතික ඇතිරීමක් ඒකම අපේ ප්‍රාණ ශක්තියත් එක්ක ක්‍රියාත්මක වෙනකොට හැඟීමක් ඒකම තරංග වශයෙන් ක්‍රියාත්මක චිත්ත වීතියක් මෙන්න මේ විදිහට සිතමයි ක්‍රියාව කියන්නේ සිතමයි හැඟීම කියන්නේ සිතමයි සිතවිලි කියන්නේ හැබැයි ආ පටවියත් එක්ක ක්‍රියාත්මක කරනකොට ඒක ඇතිරීම. ඒක සිතිවිලි නෙමෙයි. සිතින් බලන්න ඕනේ. මේක ඒක මේක වෙනම එකක්. නෑ. ඒකම තමයි. මිදුණු වතුර පටවිනේ. හැබැයි ඒකත් වතුර තමයි. කයත් එක්ක ක්‍රියාත්මක වෙනකොට සිත පටවිය වශයෙන් ක්‍රියාත්මක වෙනවා. ඇඟීම් එක්ක ක්‍රියාත්මක වෙනකොට සිත ආපෝ වශයෙන් ක්‍රියාත්මක වෙනවා. සිතවිලි වශයෙන් ක්‍රියාත්මක වෙනකොට සිත වායෝ වශයෙන් ක්‍රියාත්මක වෙනවා. පීඩන වශයෙන්, දහානීය වශයෙන්, කම්පනීය වශයෙන් මේ වේදනාව වශයෙන් ක්‍රියාත්මක වෙනකොට සිත තේජෝ වශයෙන් ක්‍රියාත්මක වෙනවා. රිදෙනවනේ, කම්පනේ පිළ දහනවනේ. තේජෝ වශයෙන්ද ඒ සිත කුමන භූතයා සමග ගනුදෙනු කරනවද ඒ භූතයාට සාපේක්ෂව වෙනස් වෙනවා වතුර ටිකක් අරගෙන හොඳ ඉඟුරු ප්ලේන් ටිකකට වක් කිරුවා මේ වතුර ඉඟුරු ප්ලේන් ටික බවට පත් වෙනවා ඒ වතුරේ ඉතුරු එක අරගෙන කියලා කිරියොද්දට දැම්මම ඒ වතුර කිරියොද්ද බවට පත් වෙනවා. ඒ වතුරම ගලට දැම්මම ගල පෙඟුණා, ගල බවට පත් වුණා. දන්නවා මේක ගඩොලේ වතුර තියෙනක් ලැබෙයි හොයන්න බෑ ගල බවට පත් වෙනවා ඒක සිතේ ස්වභාවයක් කුමන භූතයා එක ගනුදෙනු කරනවාද ඒ භූතයා වශයෙන්පත් වෙලා ඒ භූතයා ලෙසපත් වෙලා ක්‍රියා කිරීම හැකියාව යට තියෙනවා අපි ඒක අඳුරගන්න මේක කායික ක්‍රියාවක් සිතින් මේක බලන්න ඕනේ කියලා වෙනම සිතකින් අර ක්‍රියාවලිය බලන්නේ නැහැ ඒ ක්‍රියා කරන්නේ ඒ සිතමයි. පඨවි භූතයත් එක්ක කටයුතු කරන නිසා එයා පඨවිය බවට පත් වෙලා කලබල වෙලා ඉන්නකොට අපි කියනවානේ මගේ සිත හරි කලබලයි. ඇයි බලන්නකො අසංවර දුවන්නේ පනින්නේ. එහෙනම් එයාගේ සිත කලබල නම් කයත් කලබලයි. එහෙනම් කයේ ක්‍රියාවලිය කලබලය කෙනෙක් මොකද? සිතේ කලබලය. එහෙනම් සිත පටවියත් එක්ක කටයුතු කරනකොට පටවිය බවට පත් වෙනවා. හරි සරලයි. තේරුම් ගන්න ටිකක් කල් ගියා අපට. තරාවක් ඇති වෙනකොට තරහ බවට අපිපත් වෙනවනේ. පස්සේ කෙනා මට අමතක වුණා බලන්නකො මට කිසිම දෙයක් මම තරහා ගිය වේගෙට මානකම මතකත් නෑ මට කිසිම දෙයක් මතක නෑ. ඇයි? තරහ බවටපත් වුණා යා. දේශේ බවටපත් වුණා, ලෝභේ බවටපත් වුණා. මොකවත් පේන්නේ නෑ, මොකවත් දැනෙන්නේ නෑ. ඒ සිතේ ස්වභාවය ඕනම එකක් බවටපත් වෙන්න පුළුවන්. වෙන මොකද ප්‍රශ්නයකට තියෙනවද? ගාකට විඥානයක් නැහැ. ගාකට විඥානයක් නැහැ. ඒ නිසා ගා ක්‍රියා විරහිතයි. රාතන් වහන්සේට විඥානයක් තියෙනවා. තිබිලත් ක්‍රියා විරහිතයි. ඒක තමයිලු රාතන් වහන්සේටත් ගාටක් තියෙන වෙනස. ගාට විඥානයක් නැහැ. ක්‍රියා විරහිතයි. රාතන් වහන්සේට විඥානයක් තියෙනවා. තිබිලත් ක්‍රියා විරහිතයි. ඒ දෙන්න අතර තියෙන වෙනස එච්චරයි. වෙන මොනවද ප්‍රශ්න ගැටලු තියෙන්නේ? ඒ කියන්නේ පිරිනිවන් පා ප්‍රාතන් වහන්සේ නැවත ඇවිල්ලා මව කුසේ ඇවිල්ලා ආයි නාම රූපත් එක්ක ගැටලා නැවත රාත් බෝධියට පාරමී පුරනවා. හොඳ ප්‍රශ්නයක්. හොඳ ප්‍රශ්නයක්. වෙල් තිබුණා නේද වහන්සේට වෙල් ඒ කාලේ. වෙල් වල අපි වපුරනවා. මොකද කැකුළු කැකුළු වපුරනවා. කැකුළු තැදෙනවා. ආලා කරලා ලස්සන්ට ඇදිලා එනවා. ඉතින් කපනවා. මෝලට දාලා ඔක්කොම කරලා සුද්ධ කරලා හාල් ගන්නවා. හොඳට බත් තියලා අල තෙල් දාලා හොඳ කට්ට සම්බෝලයක් වගේ හොඳ සම්බෝලයක් අදලා. අර උවන්තර තේන උවන්සේ හරි හරි දක්ෂයි ඒක අසුචි උනා. ඒ අසුචි ටික පෝර කියලා අර දානවා නැවත වෙලට. අර ලියද වලට. අර හාල් ටිකම දා හැදෙන්නේ නැත්නම් වෙන එකක් දැදෙන්නේ. දැන් වැලඳුවේ රතු කැකුළුනේ. ඒකමනේ දැන් වළඳලා ඒක අසුචුනේ ඒ අසුචි ටික දැන් මේ පෝර වශයෙන් අරකටුනේ ආයි වී හැදෙනවනේ ඒ වී හැදෙන්නේ වෙනම එකක්ද එහෙම නැත්නම් ඒ දාපු අසුචි වල තිබිච්ච ආල්මද නැවතට ගත්තේ ඒ ප්‍රශ්නේ සරලයි තේරුම් ගන්න බැරි ප්‍රශ්නේ එතන තියෙන්නේ නැති ස්වභාවය තුලින් ඇති ස්වභාවයකට ගන්නවා ඇති ස්වභාවය තුලින් නැති ස්වභාවය කට ගන්නවා. නැති එක හේතු කොටගෙන නැති එක හේතු කොටගෙන ඇති එකක් නිර්මාණය වෙනවා. ඇති එක හේතු කොටගෙන නැති එකක් නිර්මාණය වෙනවා. රාත් වෙනකොට මේ දෙකටම නෑ ඇති දේ තුල නැතිවීමත් නැති දේ තුල ඇතිවීමත් කියන ස්වභාවයටපත් වෙන ඇත්තෙත් නැති නැත්තෙත් නැති. අන්න ඒ ස්වභාවය තුල අර නැත්තෙත් නැත්තම් ඇති වෙනවා. නැත්තෙත් නැති ඇත්තෙත් නැති නිසා එයාට අර නෑ කියන එකෙන් අටගන්නත් බෑ. ඇත්තෙත් නැති නැත්තෙත් නැති නිසා නැවත නැති වෙන්නත් බෑ. එතන තමයිලු ඒ රාත් බෝධියෙන් පිරිනවම් පාන විඥාණයට නැවත ක්‍රියාත්මක වෙන්න බැරුව අර අපි කියනවා සංජිත කර්ම, પ્રાપ્ત කර්ම, ආගාමීය කර්ම කියලා කියනවනේ අර ශ්ලෝකවල අපි පුංචි කාලේ ඉගෙන. සංජිත කර්ම කියලා කියන්නේ මේ පෙර සංසාර ගිනවපු කර්ම. එතකොට પ્રાપ્ત කර්ම කියලා කියන උප්පත්තියෙන් දෙමව්පියන්ගෙන් ලැබෙන කර්ම. ආගාමීය කර්ම කියලා කියන මං විසින් මා වෙනුවෙන් කරගත්ත කර්ම. හැබැයි එක කර්මයක් තියනවලු අහෝසි කම්ම කියලා වල. මොකද ඒ කර්මය කියලා කියන්නේ ඒ කර්මයේ තිබුණට වැඩක් නැල්ලු පරිසම් දෙන්න ක්‍රියාත්මක වෙන්න. අර විඥාණය ඇත්තේ නැති ඇත්තේ නම් ඇත්තේ නම් නැති වෙනවා. නැත්තේ නම් ඇති වෙනවා. රාත් බෝධිය පිරිණිවන් පානකොට ඇත්තෙත් නැති නැත්තෙත් නැති ස්වභාවයෙන් පිරිණිවන් පාන්නේ. ඒ ස්වභාවයට ඇති වෙන්න පුළුවන් කමක් නැහැ. හේතුව එහෙම එකක් නැහැ. එහෙම එකක් නැත්තම් නැති වෙන්න එපාය. නැත්තටම නැති නිසා එහෙම එකක් අටගන්නත් බෑ. ඒ ස්වභාවය තුළ එයාට නැවත අට ගැනීමක් නැහැ. එයා අර අවෝසි කර්ම වාගේ එකක්. ඒ නිසා එයාට නැවත ජීවියක් වශයෙන් පත් වෙන්න බෑ. එයාව පත් කරන්න විශ්වයටත් බෑ. එක්කෝ නැති වෙන්න ඕනේ එහෙනම් ඇති වෙනවා එක්කෝ ඇති වෙන්න ඕනේ එමනම් නැති වෙනවා ඒ දෙකටම එක නෑ බුදුහාමුදුර ළඟත් ඇවිල්ලා එක ප්‍රශ්නයක් අහනවා කෙනෙක් භාග්‍යතුන් වහන්සේ මේ නිවන කියලා ඇත්තටම එකක් තියනවාද කියලා ඔව් තියන්නේ නෑ කිව්වා මේ මිනිස්සු ඇයි නිවන් දක්කන්නේ ඔව් තියනවා බමුණ තියනවා නම් ඒක ඇලින් පිටින් තියෙන්න එපා සාමාන්‍ය භාග්‍යතුන් ඇත්තටම තියන ඇත්තටම නෑ කියලා කියනවා ඒතර කොහාටද යන්නේ ආ ඒකට තමයි යන්නේ කියලා කියනවා හේතුව ඒ ස්වභාවය තුල නැවත අටගන්න බැරි හේතුව තමයි. ඒක තියෙනවා කියන කට්ටියට තියෙනවලු. නැහැ කියන කට්ටියට නැල්ලු. ඇත්තාට ඇත නැත්තාට නැත. කවුද නැත්තා? රාතාට නැත. පුතුජණයාට ඇත. ඒ නිසා පුතුජණ නිවන් දකින්න මානෙනි නිවන අඹාගෙන යන්න කියලා පුතුජණා කියන එයාට නිවන ඇත. රාතන් වහන්සේට නිවන නැත. ඇත්තෙත් නැති නැත්තෙත් නැති ස්වභාවයක් ඒක. ප්‍රශ්නෙට පිළිතුර හම්බ වුණාද නැද්ද? විශ්වය අසාධාරණ නෙමෙයි. අසාරණ අසාධාරණ විදියට දකින මගේ අවබෝධය අසාධාරණයි. <laughs> මගේ අවබෝධය අසාධාරණයි. විශ්වයෙන් අබමල් රේණුවක අසාධාරණයක් වෙලා නැහැ. නිවීම කියනකොට ඒ දෙකම නිවීමේදී ඇලීමෙන් ගැටීමෙන් නිදාස් වීමනේ නිවීම කියන්නේ. ඇලීම් ගැටීම නිදාස් වීම තමයි නිවීම. එතන ඇත්තෙත් නැති නැත්තෙත් නැති කතාවක් නෑ. ඒක අර නිර්වාණ ධාතුවට සාපේක්ෂව කරන නිර්වචනයක්. දැන් මේකෙන් නිවෙන්න ඕන නම් ඇලින් ගැටින් වලින් නිදාස් නම නිවුණා. හැබැයි නිර්වාණ ධාතුව තියෙනවද නැද්ද කියලා හොයන්න ගියොත් එයාට හොයන්න හම්බෙන්නේ තියෙනවා කියලා හිතාගෙන ගියොත් තියනවලු. නැහැ කියලා හිතාගෙන ගියොත් නැල්ලු. එයා එයා ඉන්න මානසිකත්වයට සාපේක්ෂව අරක දෙන්නේ. එයා පතන බෝධියට සාපේක්ෂව අපූර්ණ පාරමිතාවට සාපේක්ෂයක තීරණය වෙනවා. දැන් මෙතනදී භාග්‍යතුන් වහන්සේ ආයු සංස්කාරය අතහැරලා පිරිනම් පාන්න සූදානම් වෙනකොටත් බැරි වෙලාවත් කලින් කවුරුහරි ආරාධනා කෙරුවොත් තවත් මට ඉන්න පුළුවන් ඉන්න පුළුවන්කම තියෙනවා මට එහෙම ආරාධනා කරෙප්පු නැති නිසා ප්‍රමාදයෙන් මම ආයු සංස්කාරය අතහැරියා කියලා කියනවනේ බුදුහාමුදුරුවෝ. ඒ කියන්නේ අවශ්‍ය නම් තවත් එක වෙනස් කරන්න පුළුවන්. ඒකේ පාරමිතාවට සාපේක්ෂව තීරණය වෙන එකක්. ආරාධනා කළා නම් ආයස්කල්පයේ ඉන්න තිබුණා කියලා බුදුහාමුදුරෝ එතනදී ප්‍රකාශයක් කරනවා. නමුත් විශ්ව ධර්මතාවය කියන එක අපේ පිරිණිවන් පෑමට අවශ්‍ය ටික දැන ගැනීම වඩාත් උචිතයි. මේ කර්ම විෂය කියන එක විශ්ව විෂය කියන එක නිර්වාණ විෂය කියන එක ගවේෂණය කරලා කෙරවල වෙච්ච කෙනෙක් නැහැ. තෙරවල වෙච්ච කෙනෙක් නෑ. නිවන හොයාගෙන ගිය කට්ටිය ඔක්කොම ඔළුව අවුල් වුණා. නිවිච්ච කට්ටිය ඔක්කොම පිරිනවම් පෑවා. හොයාගෙන ගිය කට්ටිය නිවෙන්නේ නෑනේ. රිසර්ච් එකන්නේ ඔළුව අවුල් වෙනවා. ඇයි ඒක එහෙම හොයන්න බැරිලු. හැමදේම කර්මය කියලා සාදු කියලා හිටපු කට්ටිය ඔක්කොම පිරිනවම් පෑවා. කොහොමද මේ කර්ම ක්‍රියාත්මක වෙන්නේ කියලා හොයන්න ගිය කට්ටිය ඔක්කොම ඔළුව අවුල් වුණා. මමත් විශ්ය නිර්මාණයක් කියලා සතුටු වෙලා සායමටපත් වෙච්ච ඔක්කොම නිරෝගිමත්ව. මොකද්ද මේ විශ්ය ඇයි මේක භ්‍රමණය වෙන්නේ ඇයි පා වෙන්නේ ඇයි හැමතැනම ග්‍රාහ්‍ය වැදිනේ කියලා ඔය ඔක්කොම උළු අවුල් වුණාලු. ඒ නිසා බුදුහාමුදුරේ කාරණා ටික තානම් කරලා තිනවා හොයන්න එපා කියලා. ඒක එහෙම සිද්ධ වෙන්න තිබුණ නිසා තමයි ආනන්ද තෙරුන් වහන්සේට අර කහන්න ඉතුන් නැත්තේ. බුදුහාමුදුරන්ටත් උවමනාවෙන් පොරොන්දු නොදී ඉන්න තිබුණා. පොරොන්දු දුන්නේ ඒක එහෙම සිද්ධ වෙන්න ඕන නිසා තමයි. ඇයි එහෙම වුනේ කියලා සාකච්ඡා කරන්න අපට කර්මයක් තියෙන නිසාලු ඒක ඒ විදිහට වුනේ. එහෙම වුණ නැත්නම් අද මේක සාකච්ඡා කරන්න නැන්නේ අපි. එහෙනම් අපි ටික එකතු වෙලා මෙච්චර කාලයකට පස්සේ මේ විදිහට සාකච්ඡා කරන්න ඕන නිසාලු ඒක එහෙම වුනේ. ඒ විදිහට කර්මය ඕන විදිහට ගන්න පුළුවන්. එහෙනම් බුදුහාමුදුර පිරිනුවම් පෑවෙන අපිට හද මේක සාකච්ඡා කරන්න ඕන නිසා. එහෙම කාරණාවක් හදලා තියන්න ඕන නිසා බුදුහාමුදුර පිරිනුවම් පෑවේ. කොහොමද ඒ කර්මය? එහෙම හදන්න පුළුවන්. කර්මය කියන හරි සුන්දර විෂයක්. මම ගොඩාක් කැමති එකක්. ගොඩාක් පරතේට මම ඒවා ගවේෂණය කළා. මම ඒවා සාකච්ඡා කරන්න තමයි මිනිස්සු හම්බ වුනේ නැත්තේ මට. වෙන මොනවද ප්‍රශ්න ගැටලු තියෙන්නේ? අන්ද ගොළු බීරි. හොඳට අහගන්න ඕනේ. අන්ද ගොළු බීරි. මිනිස්සෙක් ලෞතර සම්මා සම්බුදු පියාණන් වහන්සේ ළඟ වැඩ ඉන්නවා. වාඩිලා ඉන්නවා. බණ බුදුහාමුදුරෝ කියන උදේ ඉඳලා රැය වෙනකම් අවුරුදු 25ක් විතර බණ අහලා බුදුහාමුදුරෝ තල්ලලා වළනවා. දෙකට සීරක් වගේ ගන්න. ඉතින් ඕම ඉන්නවා ඉතින් මිනිස්සයා. ඉතින් බුදුහාමුදුරෝ බණ කියලා කියලා පිරිනවනු පානවා. ඒ මිනිස්සයා දිව්‍ය ලෝකේ යනවද? මනුෂ්‍ය ලෝකයේ සක්විති රජකම ලැබෙනවද? අපායට යනවද? මේ මනතර මොකද්ද වෙන්නේ? <laughs> වහන්සේ ප්‍රශ්න කරන්නේ ආචාර්ය වහන්සේගෙන්. අර බඩේ ඇතුලේ ඉන්න පණුව රාතන් වහන්සේගේ බඩේ තමයි හිටියේ. එයා රාත් බෝධියේ පාරමී පිරුවද? එයා ಗುಣධර්ම වැඩුවද? සිල් ගත්තද? මොකවත් නැහැ. එහෙනම් එයා යන තැන අපි කොහොමද තීරණය කරන්නේ? හොඳ තැනක් කියලා. හොඳ තැනක් කියලා තීරණය කරන්නත් බෑ නරක තැනක් කියලා තීරණය කරන්නත් බෑ සාමාන්‍ය මිනිස්සෙක් යපරලව යනකොට එයාගේ කය තුළ ඉන්න පණුවන්ට කුමක් සිද්ධ වෙයිද ඒ සිද්ධ වෙන්නේ ඒ කර්මයට සාපේක්ෂව නම් ඒ විඥානයේ තියෙන ධාරිතාවට කර්මයට සාපේක්ෂව නම් රාතන් වහන්සේගේ කයේ තියෙන පණුවන්ටත් ඒකම තමයි සිද්ධ වෙන්නේ. උන්වහන්සේගේ විඥාණය විතරයි පින්නම් පාන්නේ අනිත් ඒවා පින්නම් පාන්නේ ඇට මිදුළු වල බැක්ටීරියා තිබුණට ඒ බැක්ටීරියා වලට බැරිලු අරකින මිදෙන ගතියට රත් වෙනකොට ජීවත් වෙන්න. ඒක තමයි අර ගින්නෙන් දහණය කරලා ගන්නෙ. කිසිම තැනක ආදානය කරලා ධාතු ආරම්භ තියනවාද? එහෙම මිදෙන්නේ නැහැ. අරක ලෝධිය වගේ උණු වෙලා සෙල්සියස් 400කට උතර රත් වෙලා අර සියලුම ජීවීන් ඔක්කොම අයින් වෙලා පිරිසිදු වෙලා තමයිල අර ධාතුන් වහන්සේ මුතු කැට වාගේ මණික් කැට වාගේ එකතු වෙන්නේ. ඒක තුළ කිසිම සත්‍යයක් නැහැ. කිසිම අනවශ්‍ය දෙයක් තැම්පත් වෙලා නැහැ. ඒක අරියත් ධාතුව විතරමයි. ඒ ඒ ඥාන විතරමයි තියෙන්නේ. ගජමුතු වල ගජමුතු වල කොයිද තියෙන්නේ? මණික් ඇතුලේ කොයිද බැක්ටීරියා ඉන්නේ? ඉන්න පුළුවන් දේ තද ගතියකල කොහොමද ඉන්නේ? මෙච්චර කාලයක් විද්‍යාඥයෝ තියෙන සියලුම තාක්ෂණය පාවිච්චි කළා කියනවා ඒවල නැහැ කියලා. ඒ තද ගතිය වැඩි නිසා අර කින බැක්ටීරියාට ඉන්න බෑ. බැක්ටීරියාට ඉන්න පරිසරයක් ඕනේනේ. ඒ පරිසරේ නැහැ. සතරමා භූතය නැති තැන සත්‍යෙක් පාළ වෙන්න පුළුවන්ද? මැණික් ඇතුලේ වතුර තියෙනවද? මැණික් ඇතුලේ වාතය තියෙනවද? අන්න එතන තමයි සත්‍යයට බී වෙන්න බැරි තත්ත්වයක් උපදින්නේ. මැණික් ගල මැරෙනවා නෙමෙයි. හොඳට කල්පනා කරන්න මැණික් ගල මැරෙනවා නෙමෙයි මැණික් ගල දිරනවා. මැරෙන්නේ සත්තු, දිරන්නේ වස්තු. ඔක්කොම පැටලිලා අපිට. අර සම්ප්‍රදාය කියනවානේ මාර වැඩ ගෝමේත ගලක් තිබුණ වතුර නැත මැරිලානේ. ඒකෝර දැන් කර පණ තිබිලානේ නැහැ. ගෝමේද ගල දිරුවා වතුර තිබම දිරන්නේ දිලුවා ගල දිරනවා. කළු ගල දිරන්නේ. කළු ගල මැරෙනවනේ මේ දිරනවා. වචනේ පැටලිලා තියෙන්නේ. අධික ඉලෙක්ට්‍රෝන එකක් තිබුණාම එයාගේ මැරෙන ප්‍රතිශතය වැඩි. ඉලෙක්ට්‍රෝන කියලා කියන භ්‍රමණ වේගය වැඩිනේ. භ්‍රමණ වේගය වැඩිනකොට පොතු ගැලවිලා යනවා. වෙන් වෙන ප්‍රතිශතය වැඩි. ඒතකොට ආපෝ ධාතුවට දැම්මම අර භ්‍රමණ වේගය අර සීතලට හයිඩ්‍රජන් ධාතුවට භ්‍රමණ වේගය අඩු කරනවා. මේගොල්ලෝ වැඩි කරනවා, අර අඩු කරනවා. ඒතකොට කාලයක් තිස්සේ එක තියෙනවා මේ විදිහට. වතුරෙන් අයින් කරපු ගමන් බ්‍රහ්මණ මේකේ වැඩි වෙනවා. පාලනය කරන්න ආපෝ ධාතුව නැහැ. ටක් ගාලා දිරනවා. ඒකට අපි මැරෙනවා කියලා වචනයක් කියනවා. ඒක විද්‍යාවක්. ඒ විදිහට තමයි සිද්ධ වෙන්නේ. ඉලෙක්ට්‍රෝන එක පොට්‍රෝන වුණාම පරණ වෙනවා. නියුට්‍රෝන වුණාම දි รา පත් වෙනවා. අණුවේ භ්‍රමණ වේගය අඩු වීමෙන් සිද්ධ වීම. ගලක තියෙනවා. සමහර තැන්වලදී හතරම අතරාකාරයක තියෙනවා. සමහර තැන්වලදී හතර ආකාරයක නෑ. හතරාකාර ස්වභාවයට තියෙනවා. සමහර තැන්වල තියෙනවා ස්වභාවයටත් නැමේ ඒ ආකාරයටත් නැමේ. දැන් මැණික් ගලෙත් වතුර තියෙනවා. කොහොමද තියෙන්නේ? සෙල්සියස් 2000ක විතර රස්නයකින් රත් කෙරුවොත් මැණික් ගල දිය වෙලා දුවනවා. ගලනවා. ඕම් ආපෝ ධාතු. තියෙනවා. රත් වෙනකොට තේජෝ ධාතුව වාෂ්ප වෙනකොට වායු දාලා තියෙනවා. හැබැයි ඒ ස්වභාවයෙන් නෑ. ඒවා වෙනත් වෙනත් ආකාරයට ගැබ් වෙලා තියෙන්නේ. තියෙනවා. සතරමා භූත නැති කිසිම තැනක් නැහැ. හැබැයි ඒ භූතය අර ජීවියේ කට ගන්න පුළුවන් සුදුසු පරිසරයක නැත්තම් එතන අට ගන්නෑ. ස්පර්ශය, රූපය, වර්ණය, ගන්ධය, රසය, ඕජාව, ශබ්දය මේ හැම එකක්ම දැනෙන ශක්ති පද්ධතියට. ශක්තිය අඩු නම් දැනෙන කඩු වෙනවා, ශක්තිය වැඩි නම් හොඳට දැනෙනවා. විඥාණයෙන් කරන්නේ වෙන මොකවත් නෙමෙයි මොකද්ද පණිවිඩය කියලා හඳුනා ගන්න එක. ඒ හඳුනා ගත්තාම එයා එකක් හිතනවා. බැඳෙනවා. ඒ බැඳෙනකොට අපේ ශක්ති පද්ධතිය කියලා අරවල එක එකතු වෙන. එතෙනවා. ඒ එකතුනාම එතන අපිට ඉපදීම කට ගන්නවා. ඒකට ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුවම අපේ ශක්තිය එතෙන්නේ නැහැ. ඒ තැන් වල තැම්පත් වෙන්නේ. එතකොට උපදීමක් නැහැ. ඉපදීම නවතිනවා. මෙන්න මේක තමයි භාග්‍යතුන් වහන්සේ ඇලීමෙන් ගැටීමෙන් තොරව ඉන්න ඉපදීම නවතිනවා කියලා කිව්වේ. ඔව් ශක්ති පද්ධතිය විශ්වයට මිශ්‍ර වෙනවා. විඥාන ඊළඟ උප්පත්තියට සූදානම් වෙනවා. දැන් අද මම කාට හරි ගැව්වා නම් ආයි මට ඒ පාර වැදෙන්න එපායි. ඒ පාර වැදෙන්න නම් ඒ විඤ්ඤාණය තියෙන්න එපායි. නැත්නම් අනුන්ට පාරක් වදින්න බෑනේ. ඒක මටමයි වදින්නේ. මම වැඩිපුර මේ පිඟානට බැඳුනොත් වැඩිපුර පිඟාන ගැන හිතුවොත් වැඩිපුර පිඟාන ගැන කල්පනා කරමින් මෙනෙහි කරමින් කම්පාවෙන් සාංකාවෙන් හිටියොත් මේ පිඟානට මගේ තරංග වැඩිලා වැඩිලා වැඩිලා වැඩිලා මේ පිඟානේ තියෙන සේරම අණු වල මගේ තරංග එකතු වෙලා මැරුණ ගමන් මම මේකෙම බැක්ටීරියාවක් වශයෙන් ඉපදෙනවා. කඩ සිවුරට මම ගොඩාක් බැඳිලා කඩ අල්ලලා බලන හිඹිනවා හත ගන්නවා සිවුරට බැඳිලා ඒ අණු වල මගේ තරංග වැඩිලා වැඩිලා මරුණ ගමන් මගේ ශක්ති විශේෂ එළියට යනකොට විඥානේ බලන වැඩිපුර තියෙන්නේ කොතනද කියලා සිවුරේ එහෙම ඇවිල්ලා සිවුරටම වදිනවා. වදිනා මේකේ මකුණෙක් වෙලා ඉපදෙනවා. අර කර්ම ටික ඊට පස්සේ සිවුරට පරිසම් දෙනවා. වැඩෙන්නේ නැහැ කියන එක තීරණය කළේ මොන වගේ කරුණු අරමුණු කරගෙනද? මට ලැබුණා ඒක තීරණය කරේ අතේ තියෙන භෞතික දේට සාපේක්ෂව. මට ලැබුණා ඒක තීරණය කළේ ලැබිච්ච දේට සාපේක්ෂව. මට නොලැබුණා කියන එක තීරණය කළේ අතේ මොකවත් නැති එකට සාපේක්ෂව. මං සතුව කිසිම දෙයක් පවතින්නේ නැහැ කියන එකට සාපේක්ෂවයි මට ලැබුණ නැහැ කියන එක තීරණය කළේ. එහෙනම් වැඩුණා කියන එකත් වැඩුණ නැහැ කියන එකත් තීරණය කළේ මොන වගේ හේතු නිසාද? ආනාපාන සතිය වඩපු ක්‍රමය මොකද්ද? ඒකද පිම්බීම ඇකිලිමද? හුස්ම රැල්ල දිහා බැලුවේ. සාමාන්‍යයෙන් මේ ආනාපාන සති භාවනා වඩන භාවනා යෝගීන්ට භාවනාව වැඩෙන්නේ නැහැ කැඩුනාය නැවතුනාය කියන චෝදනා කරන්න විදියක් නැහැ හේතුව ආනාපාන සතිය නැවතුනා නම් කැඩුනා නම් ප්‍රාණය අයින් වෙන්න එපායි එහෙනම් ආනාපාන සතිය කරන භාවනා යෝගයාගේ භාවනාව කැඩිලා නැහැ එයාට ඒක අඳුන ගන්න බැරි වුණා හේතුව උස්ම කියන එක ඉපදිච්ච දවසේ ඉඳලා මේ මා පොළවේ එළිය දැකපු දවසේ ඉඳලාම මේ දක්වාම ක්‍රියාත්මක වෙමින් පවතින ධර්මතාවයක්. ඒක ධර්මතාවයක්. මොකද්ද? අපි උස්ම ගන්නෙත් නැහැ, අපි උස්ම යවන්නෙත් නැහැ. නමුත් ඒක විශ්ව ධර්මතාවයට සාපේක්ෂව ආස්වාස ප්‍රාස්වාස කියන ආනාපාන සතියක් සිද්ධ වෙනවා. සෑම සත්වයකටම මේක වෙනවලු. ඒකට gad ගැඩවිලාට පෙනාලු නෑනේ. නායක් නෑනේ. කොහොමද මේ ගැඩවිලා ආස්වාස ප්‍රාස්වාස කරන්නේ කියලා බැලුවාම මේ ගැඩවිලා සමතුලින් සෛල තුලින් අවශෝෂණය කරනවලු. ඒ අවශ්‍ය ප්‍රාණ ශක්තිය. එතකොට මේ ලෝකයේ සියලුම සත්වයා ජීවත් වෙන්නේ ආනාපානා සතියෙන්. එහෙම නැත්නම් ආස්වාස ප්‍රාස්වාස ක්‍රියාවලිය. මේක තමයි ධර්මතාවය. දැන් අපි නාස්තුඩ මත සිත පීඩවනවා. ඒ පීඩවනකොට අපේ සාමාන්‍ය තප්පරයට චිත්ත වීති නිකන් කියමු 100ක් කියලා. ඒ 100ට සාපේක්ෂව මේක හොඳට දැනෙනවා. ආස්වාසය දැනෙනවා ප්‍රාස්වාසයයි අපි ඉන්නේ ගොඩාක් කැළඹිච්ච තත්ත්වෙන්නේ. මේක ටිකක් වෙලා යනකොට අපිට ගොඩාක් සිතිවිලි අඩු වෙලා කල්පනාව බොහෝම සෑල්ලු වෙලා දැන් ටික ටික ටික චිත්ත වීති අඩු වෙමින් සිත සංසුන් වෙනවා. එකපාරටම අපිට මොකවත් දැනෙන්නේ නැහැ. දැනෙන්නේ නෙමෙයි ඒ චිත්ත වීති අඩු වෙච්ච ස්වභාවය තුල දැනගන්න භාවනා යෝගියා අපෝසත් වුණා. දැන් ගොඩාක් දුරට කවුරු හරි කෙනෙක් කියලා ලාවට ඇඟේ වැදිලා යනවා. අපි දන්නේ. ආම්දරෝ අවසරයි මේ ඇඟේ වැදුණා. කොයි වෙලේද? දැන් වැදුණා. මගේ නෑ මන් දන්නේ හැබැයි යනකොට වදිනවා වැදිලා ඇත්තල කඳුළුත් ආවකට. අර මේ මිනිස්යන් සත්තු වාගේ දුවන්නේ කියලා. හැබැයි එයා අපෙන් ආඳුනේ අපේ ආඳුනේ ඇඟේ වැදුණා අවසරයි කියලා කියන්න ඕනේ නෑ. අපි දන්නවා මේ මනුස්සයා අනිවාර්යෙන් අපේ හැඟේ වැදුනා තව ටිකේ මම වැටෙනවා මට තුවාල වෙනවා ඇයි කියලා බැලුවාම අර දැටි ලෙස වදින දේ දැනෙනවා වාගේ නෙමෙයිලු අර සියුම් දේවල් එහෙනම් භාවනා යෝගියා ආස්වාස ප්‍රාස්වාස දිහා බලනකොට එයාගේ චිත්ත වීති ක්‍රමානුකූලව අඩු වෙනකොට අරක ටික ටික ටික ටික දැනෙන්නේ නැතුව යනවා ඒ දැනෙන්නේ නැතුව යනකොට ඒකට සාපේක්ෂව දකින්න ඕනේ ආස්වාස වෙනවා ප්‍රාස්වාස වෙනවා. ආස්වාස වෙනවා ප්‍රාස්වාස වෙනවා. දැන් මේ විදිහට දකිනවා. ටිකක් සෑහළු වෙනකොට දැන් ආස්වාසය හොයන්නත් බෑ. ප්‍රාස්වාසය හොයන්නත් බෑ. ඒ දෙක තියෙනවද කියලා හොයන්නත් බෑ. දැන් මෙතන නේද භාවනාව දැනෙන්නේ නැතු යන්නේ. කෙරෙනවද නැද්ද කියලා අඳුනා ගන්න බැරි හොතනනේ. එහෙනම් එතනදී අපි කොහොමද කරන්න ඕනේ? ආස්වාස වෙනවද නැද්ද කියන එක නෙමෙයි ප්‍රශ්නේ. ආස්වාස වෙන්නේ නැතුව මම ජීවත් වෙන්නේ නැහනේ. ප්‍රාශ්වාස වෙන්නේ නැතුව ජීවත් වෙන අදනවා සිටිවිල්ල. අදනවා සිටිවිල්ල. කොහමද අදන්නේ? සාමිනී මම අරුණාසට බැන්නනේ. ඇයි බැන්නේ? තරහා ගියා අඳුරෝ බැන්න. ආ හරි. ඇයි නැවද්ද ගන්න? සිල් අලුත් කරන්න හරි. දැන් ඒක ඉවරයි. දැන් ඒක හරි. ඔබ අලුත් දැන්. දැන් අද ඉඳලා මොකවත් වෙන්නේ නැකම අනේ මං අලුත්ද? ඕ කොහොමද දන්නේ? ඇයි අවද්ද දැන් පිරිසුදුයි. දැන් ඔබ වහන්සේ වරදක් කරා නෑ. ඔබ වහන්සේ දැන් අලුත් එක්කනේ. අලුතෙන් ඉපදිච්ච කෙනෙක්. දැන් මම කරපු වරද ඉවරද? නෑනේ. මං ඒ කරපේකට ඒ දීප දඬුවමට මට එකක් හම්බෙන්නේ නැද්ද? හම්බෙනවනේ. එතකොට ඒ කර්මයේම තියෙදි මොකද්ද මේ අලුත් කියලා කියන්නේ? අර මානසිකත්වය හදා ගන්නවා. ඒ අදාගත්ත මානසිකත්වයේ තුළ සන්තෝෂෙන් ඉන්නවා. අර දුකින් හිටපු ආඳුර දැන් සන්තෝෂෙන් ඉන්නවා. මොකද බන් සන්තෝෂ මාරවට ඇවත් තුනක් තිබුණ ඔක්කොම පිරිසිදු වුණා නේද? ඇවද්ද සලා. දැන් මාරු පිට එකකින් ඉන්නේ මම මොකවත් වැරදි කරලා නැහැ. දැන් ඉඳලා අලුතෙන් ඉන්න පරිස්සමෙන් ඉන්න ඕනේ. මේ ආඳුර මගෙත් එක නිකන් කතාවට එන්න එපා. දන්නවනේ දැන් ඇවද්ද තලා ඉන්නේ මම. අර ඇවද්ද සුවට පස්සේ තමන් අලුතෙන් ඉපදුනා අය වැරදක් කළේ නැහැ කියන මානසිකත්වයක් ඇදෙනවනේ. ඒක තුල එයා වැරදි කරපුවා පිළිගන්නෙත් නැහනේ. ඇයි පිරිසිදු වෙලා ඉන්නේ? ආන්දර අවද්දසට පතේක ආපහු කියලා ඔබ දඬුවම් කරන එක ඉවරනේ. අවද්දසුවනේ. නමුත් ඒ ඇවතමයි මේ එන්නේ. ඒ කර්මයමයි නර බැනපු එකමයි මේ එන්නේ. නමුත් ඒක අපි පිළිගන්නේ නැහැ. ඒක එන්න බෑ කියලා එකක් හදනවා. අන්න ඒ වගේ මේ ආනාපාන සති භාවනා යෝගියාට පුළුවන්ලු ආස්වාසේ ප්‍රාස්වාසයේ දැනෙන්නේ නැති කොටක් ආස්වාස වෙනවාය ප්‍රාස්වාස වෙනවාය කියලා මානසිකත්වයක් හදන්න. එහෙම ඇදුවාම ආස්වාස වෙනවා ප්‍රාස්වාස වෙනවා කියලා ආස්වාසයත් ප්‍රාස්වාසයත් දිහා බලාගෙන ඉන්නවා. හැබැයි ඒක දැනෙන්නෙත් නැහැ, දන්නෙත් නැහැ. මොකක්ද හේතුව කිව්වම සාමාන්‍යයෙන් ආස්වාසයක් අඳුනගන්න ධාරිතාව සාමාන්‍ය ලීටර් දෙකක් විතර තියෙන්න ඕනේ. ඒ ගන්න ප්‍රමාණය තුල ලීටර් දෙකක් විතර හොඳට දැනෙන මුළු ඇඟටම දැනෙනවා. මෙම හිටගෙන ආස්වාස කරනකොට ප්‍රාස්වාස කරනකොට ਸਰවාංගිටම දැනෙන එක නිකන් පිම්බිලා නිකන් හැකිලෙනවා වගේ. ඒ ප්‍රමාණය අඩු වෙලා භාවනා යෝගින්ට සාමාන්‍යයෙන් මිලිලිටර් 250 300ක් වගේ පොඩ්ඩොළු එන්නේ. ඇයි යා බොහොම සෑල්ලෙන් ඉන්නේ. එතකොට එයාගේ ධාර්තාව තව අඩු වෙනකොට අර දැනෙන ගතිය බොහොම අඩු වෙනවා. ඒ දැනෙන ගතිය අඩු වෙනකොට අපි මානසිකව අදා ගන්නවා ආස්වාස වෙනවාය ප්‍රාස්වාස වෙනවාය කියලා. ගොඩාක් දුරට එහෙම වෙනකොට අපිට පුළුවන්ලු භාවනාව වෙන තතකට හරවන්න. දැන් ආස්වාස ප්‍රාසස හොයන්න බෑනේ. මේකේ සිය පීඨවන්න බෑයි දැනෙන්නේ නාස්තුඩේ සිත පීඨයි. නාස්තුඩ වෙනස් වෙන්නේ නමුත් සිත ක්‍රමානුකූල නිවිගෙන නිවිගෙන එනකොට අර නාස්තුඩේ තියෙන මතකයත් අඩු වෙලා එනවා. සියුම් වෙලා එනවා. ඒ වෙන්න වෙන්න නැවත නැවත සිය පීඨවන. නැවත නැවත සිය පීඨවන. මෙන්න මේ විදිහට පුහුණු කළාම සිත එක අරමුණක පවතිනවා. අර සමහර භාවනා යෝගීන් කුටිවල පොඩි තිතක් තියලා තිත දිහා බලාගෙන ඉන්නවා. බලාගෙන ඉන්නකොට මතක් වෙන කෑමට දාන්නට යනවා. ගියානේ. ආය නෑ දාන්නට යන්නේ නෑ. ඒක දිහා බලාගෙන ආයි බලන්න. දැන් ටිකක් පාසොක්. ඉතින් බලන්න ආයි ගියානේ. ඕම අර සිතිවිල එන එක හැම එකක්ම අඳුනලා හඳුනලා හඳුනලා අරක ප්‍රැක්ටිස් කරන පුරුදු කරනවා. අර සිතේ තියාගන්න තිතේ ඉන්න පුරුදු කරනවා. ඕමම මොනවාරි එකක්. සිත ඒකාග්‍රතාවයටපත් කරගන්න, ඒ අරමුණකපත් කරගන්න ඕනෑම පුහුණුවක් කරන්න පුළුවන්. ඒක ගැටලුවක් නෙමෙයි. ප්‍රශ්නේ තියෙන්නේ භාවනාව කැඩුනා නෙමෙයි තමන්ගේ සිත අඳුනා ගන්න තමන් අපෝසත් වුණා. සිත වෙන අරමුණක් කරා ගියා නෙමෙයි මේ අරමුණේ තබා ගන්න මම අපෝසත් වුණා. ඒක මගේ අසීය නිසා සීයේ මදකම නිසා අටගත්ත ප්‍රශ්නයක් මිසක් භාවනාව කැඩිච්ච ප්‍රශ්නයක් නෙමෙයි එතන තියෙන්නේ. වෙන මොනවද ප්‍රශ්න ගැටලු තියෙන්නේ ස්පර්ශය ස්පර්ශය ධාරිතාවට සාපේක්ෂවයි අපේ පටවි ධාතුවට දැනෙන්නේ. දැන් අපි කළු ගලකට පොඩි මිටියෙන් ගන්නවා. කම්පණය කොච්චර දුරට දැනේද? අඟලක් දෙකක් යටට දැනේ. ඒ මිටියම ටිකක් ලොකු බර මිටියකින් ගන්නවා. අඟල් 6ක් විතර ගල ඇතුළට කම්පන දැනෙනවා. කුළු ගෙඩියකින් ගන එක පාට ගල පුපුරනවා. මොකද මේ පැත්තෙන් දැනෙච්ච පීඩනය අනිත් පැත්තෙන් ගියා. ගල දෙකට පැලුණා. එහෙනම් මේ වගේ තමයිලු අපේ කයට අපේ සමට ඒකත් ඒ ධාතුවමනේ යන පීඩනය දැනෙන පීඩනය ධාරිතාවට සාපේක්ෂවලු ඒක කොච්චරක් යටට යනවද කියන එක දැනෙන්නේ. සමහර වෙලාවට පොඩි ස්පර්ශයක් ඒක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. පොඩි ස්පර්ශකයක උඩින් තින අර සංවේදී ස්නායුවත් තරහා යන එකක්. ඒක පොඩියට දැනෙන්නේ. ලොකු එකක් නම් ඒක දෙවෙනි තට්ටුව තුන්වෙනි තට්ටුව හත්වෙනි තට්ටුව දක්වාම යනවා සමහරට ඇට මිදුළු වලටම යනවා සමහරට ඇටත් එක්ක කඩාගෙන යනවා ඒක අර දැනෙන ධාරිතාවට සාපේක්ෂව සිද්ධ වෙන එකක් නමුත් අපට මේක කොච්චර දුරට දැනුණාද කියන එක තීරණය කරන්න බෑ නිකම් මේම ඇඟිල්ල තිබ්බත් තට්ටු අතට යනවා මොකද ඒක ප්‍රශ්නය පොඩි පීඩනයක් ආපු ගමන් ඒකෙන් ඊළඟ සමතට්ටුවට පණිවිඩ ලැබිලා ඒකෙන් ඊළඟ තට්ටුවට ඊළඟ තට්ටුවට ඊළඟ තට්ටුවට කියලා තට්ටු හතටම ලැබුණම තමයි ලේවලට ලැබිලා මොලේට යන්නේ එහෙනම් ලේ වලින් මේම දෙයක් වැදුනාය රිදුනාය මෙතන පීඩණයටපත් වුනාය සමේ සෛල කීපයක් තලුනාය කියන පණිවිඩය ගන්න නම් යටට යන්න ඕනේ පොඩි දෙයක් පුංචි එකක් වැදුනොත් යටට යනවා ඒක සමේ ස්වභාවයක් හැම ස්පර්ශයක්ම වේදනාවක් තමයි සුළඟක් දැනෙනවා හමනවා සුළඟක් හරි සනීපයි අපිට එතනවා මේක වේදනාවක් නෙමෙයි කියලා. නමුත් ඒකත් වේදනාවක් තමයි. සුළඟ වැදිලා සනීපයක් දැනෙනවනේ. ඒ වින්දනය තුළ අපේ ප්‍රාණ ශක්තිය සැය වෙනවා. ප්‍රීතිය තුලත් ප්‍රාණ ශක්තිය සැය වෙනවා. දුක තුලත් ප්‍රාණ ශක්තිය සැය වෙනවා. ඒ දෙකම ස්පර්ශයක් තමයි. දැන් දෙවිවරු සන්තෝෂ වෙනවනේ. ඒ සන්තෝෂ වෙනකොට ඒගොල්ලන්ගේ කුසල් අඩු වෙනවා. ඇයි ඒක විඳිනවනේ? කාමසුකල්ලිකාන යෝග හන්තේ ඉඳගෙන කුසලයේ වින්දා අත්තකිල මතාන යෝගාන්තයේ ඉඳගෙන දුක වින්දත් අකුසලේ වින්දත් දෙකේම අර කියන කර්මය ගෙවෙනවා. ගෙවෙනවා. ඒ ස්පර්ශ දෙකම දුකක් තමයි. එහෙමනම් මගුල් ගෙවල් වලට යන්නේක, කෑම කණේක, ප්‍රීති ගෝසා කරනක, උත්සව සමරනක ඔක්කොම සතුටුයි. අනිත් ඒවා ඔක්කොම දුකයි කියලා බුදුහාමුදුරු දේශනා කරනවානේ. එහෙම කළේ නැහනේ. මල ගෙවල් වලට යන්නේක, තුවාල වෙච්ච ගෙවල් වලට යන්නේක, ලෙඩු බලන්න යන්නේක, මේවා ඔක්කොම දුකයි. මගුල් ගෙවල් වලට යන එකට උත්සව වලට සම්බන්ධ වෙන එක කොහොමද සැපයි? එහෙම කිව්වේ නෑනේ. සබ්බේ සංඛාරා දුක්ඛයි. නම් මේ ලෝකේ සැපේ කියලා එකක් නෑ. හැමතැනම තියෙන දුක. හැම ස්පර්ශයක් තුළම තියෙන දුක. සන්තෝෂ වෙනකොට කොච්චර අපේ ප්‍රාණ ශක්තිය ෂේ වෙනවද? ඒක තුලත් එම වෙනවා. වෙන මොකුත් ප්‍රශ්න ගැටලු තියෙනවද? ගොඩාක් ස්වාමීන් වහන්සේලා අවෙලාවේ මගින් හම්බ වුණාම ගොඩාක් ගැඹුරු දේවල් සාකච්ඡා කරනවා විමසනවා මේක මේම වෙන්නේ කොහොමද අර කර්ම වෙන්නේ කොහොමද කියලා. ගොඩාක් ඒ අපේ විවේකයට සම්බන්ධ කාලය සාසනයට සම්බන්ධ කාලය කැපකරන්න සිද්ධ වුණා මේ ඊයේ පෙරේදා. ඒ නිසා තමයි මේ විශේෂ තීරණය ගත්තේ. ස්වාමීන් වහන්සේලාගේ ප්‍රශ්න ගැටළු වලට පිළිතුරු දෙන්න ඕනේ. උන්වහන්සේලා යම්කිසි අපහසුතාවයකින් ඉන්නවා නම් ගැටීමකින් ඉන්නවා නම් ඒ ධර්ම කාරණා පිළිබඳව ඒක පුළුවන් විදියට විසඳලා සෑල්ලුවකට විවේකයටපත් කරන්න ඕනේ කියන අදහස. එබැවින් මේ මොනවාරි ප්‍රශ්න ගැටලු තියෙනවා නම් විශ්වය පිළිබඳව, ආධ්‍යාත්මිකය පිළිබඳව, මනාම රූප පිළිබඳව, සතරමා භූත පිළිබඳව විමසලා ඒක සාකච්ඡා කර ගැනීම යාපත් කියලා මට හිතෙන්නේ. ඒ වගේම මගතොටේ හම්බ වුණාම අතන මෙතන කියලා සායනාස මේක කොහොමද වෙන්නේ කියලා එහෙම විමසීම මම හිතන්නේ ධර්මයට කරන අගෞරවයක්. ඒක එසේ නොකළොත් මම හිතන්නේ අපේ පැවිදි ජීවිතයට බොහොම ගැළපෙනවා ඒ ඒ ඒ ඇසිරීම. ඒ සමහරලාට අදිසිය ගමනක් වඩිනකොට සායනාත මේකේ මේ කොළ හැදෙන්නේ ඇයි කියලා අහනවා. අර ගමන නවත්තලා ගස්වල කොළ හටගන්නේ ඇයි? ඇයි කඳටයි කොළටයි මෙම වෙනසක් තියෙන්නේ? පත්‍රනේ. පත්තර කෑල්ල වගේ ඉන්නේයි කඳ වගේ මාතට එන්නේ නැත්තේයි. ඒකට හේතුව මොකද්ද? කොළයක් ගයින් නිර්මාණය වෙන්නේ කොහමද? ඇයි ඒ කොළ జాතියක් ගස් වලින් හැදෙන්නේ? ඒකට හේතුව මොකද්ද? මොකද්ද මේ සමීකරණේ? මෙන්න මේවා විස්තර කරාම අර වැඩ ඔක්කොම ටික පාළු වෙලා. ඒ වගේ දැන් අනන්ත අප්‍රමාණ 3-4 වතාවක් මේක සිද්ධ වුණා. සමහරලාට එතනද කියලා බලනකොට ඒ කට්ටිය ගිහිල්ලා ඔබ අතර දීප වෙලාව නෙමෙයි නෑවිල්ලා තියෙන්නේ කියලා නම් මොකද කරන්න දෙයක්වත් නෑ. ඉතින් ඒ හාමුදුරන්ට ඒක දොස් කියන්න විදියකුත් නෑ උන්වහන්සේ. ඉතින් ඒක අවශ්‍ය දෙයක් නෑ වුනේ. ඒ නිසා අර ධර්මාසනයේ වැඩ සිටිනකොට ඒ වගේ කරුණු කාරණා විමසනමින් ලගාපත් ඉල්ලා සිටිනවා. මාර්ගඵල මාර්ගඵල තියෙන දරුවේ මේ දුවේ වෙන ඉපදිලා ඇයි අවුරුදු 7ක්ම යන්නේ අවුරුදු 7කට කලින් ඉපදිච්ච ගමන් ඉපදිච්ච ගමන් රස්සාවට යන්නේ නැත්තේ ඉපදිච්ච ගමන් ඇවිදින්නේ නැති ඇයි? ඉපදිච්ච ගමන් කතා කරන්නේ නැති ඇයි? ඉපදිච්ච ගමන් තෙල් දාපුවා මිරිසට උයපුවා ලුණු මිරිස් පොළොස් සැඹුල් තියපුවා ඇයි ඒව කන්නේ නැත්තේ? මොකද ඒකට හේතුව කිව්වොත් එයාගේ කයේ තියෙනවල ක්‍රමවේදයක් මෙන්න මේ මේ කාලවල මේ මේ ඉන්ද්‍රියන් ශක්තිමත් වෙනවා මේ මේ කාලවලදී මේ මේ හෝමෝන එයා තුළ ක්‍රියාත්මක වෙනවා මේ මේ කාලවලදී මේ මේ දේවල් එයාට වටහා ගන්න පුළුවන් වෙනවා මේම සමීකරණයක් තියෙනවා එහෙමනම් බඩේ ඉන්නකොටම rahat කරන්න පුළුවන් ඉපදෙන්නේ rahat එක්නේ එහෙම කරන්න බෑ එතකොට අපේ තියෙනවා කයේ චක්‍රා හතක් ඒක පටන් ගන්නේ මූලාධාර චක්‍රාව ස්වාදිස්ථාන මණිපූරක අනාගත විසුද්ධි ආග්නේ ශාස්ත්‍ර කියලා මෙමෙ චක්‍ර හතක් තියෙනවා ස්වාදිස්ථාන කියලා. එතකොට මේ චක්‍රා හත ඒ ඕමෝන් ඇති වෙලා ඒ හෝමෝන් කියන ඒ සුරපි එකක් ඒ ඕමෝන් එක නිස්පාදනය වෙලා චක්‍රාව අවදි වෙන්න ඕනෙලු. එයාට මේ සංඥා සංස්කාර ධර්මයන් වලින් නිදාස් වෙන අවබෝධය පාළ වෙන්න. එතකන් යාරි බොළඳයි. හැබැයි කතා කරන හරි දක්ෂයි ප්‍රඥාවන්තයි. හැබැයි ප්‍රඥාවන්ත උනාට යාට rahat වෙන්න බෑ. ඒ නිසා තමයි ඒ චක්‍රා හත අවදි වෙන්න කොච්චර කාලයක් යයිද කියලා භාග්‍යතුන් වහන්සේලා ඍෂිවරු පරීක්ෂණ කරලා බලන එක අවුරුද්දක් යනවලු. එක චක්‍රාවක් ඇති වෙන්නේ. හැයි අවුරුද්දක් යන්නේ. මාස තුනෙන් කරන්න බැරිද? බෑ. මොකක්ද හේතුව? එතකොට ඒගොල්ලෝ පරීක්ෂණ කරලා තියෙන මේක අවුරුද්දට කලින් ඒක අවදි කරන්න බැරිද කියලා බැරිලු. කිසිසේත්ම බැරිලු. මොකද්ද කිව්වොත් මේ සූර්යා එක කේන්ද්‍ර ස්ථානයක ඉඳලා එක වටයක් කැරකිලා එනකොටලු මේකක් අවදි වෙන්නේ. ඒ සූර්යයා පටන් ගත්තාම එයා යන පාර දිගේ කවදි වෙන්නෙම නැනලු. එයා අලුතෙන් වටයක් පටන් ගන්නකොට ඊළඟ එකට යන්නේ ඒක. බලල්ලනේ තරංගෙන් තරංගට මාරු වෙනවා. ඒ නිසා පළවෙනි එක දෙවෙනි එක තුන්වෙනි එක කියලා ඒ යනකොට අන්තිමට තමයිලු ආග්නේ චක්‍රාවත් සාස්ත්‍ර චක්‍රාවත් අවදි වෙන්නේ. ඒ දෙක අවදි වෙච්ච ගමන් තමයිලු එයාට දුක වටා ගන්න පුළුවන්. ඒ දුකේ නිදාසන ක්‍රමේ තේරුම් ගන්න පුළුවන්. එතකොට බුදුවරේ කරි යම්කිසි උත්තරේ කාර්ය උත්තරේ කියලා බණ කිව්වොත් එයා rahat වෙනවා. එතකන් එයාට rahat වෙන්න බෑ. එතකොට චක්‍ර හතට අවුරුදු 7ක් යනවා. අවුරුදු 7ට කලින් කිසිම කෙනෙක් rahat වෙලා නැහැ. අවමය අත උපරිම එක ප්‍රශ්නයක් නෙමෙයි. අවුරුදු 110 වුණත් ප්‍රශ්නයක් නෑ rahat වෙන්න පුළුවන්. එහෙම වයස ගිය මාළු වෙච්ච කට්ටිය අර පින්ඩපාතේ බත්තන්දා සාරිපුත්ත මහ රහතන් වහන්සේට පූජා කරපු ඒ වයසක උන්දානේ. අවුරුදු 80ක් විතර වයස ඒත් rahat වුණා. ප්‍රශ්නයක් නෑ. හැබැයි අතට කලින් rahat වෙන්න බෑ. හැබැයි යාගේ සෝතාපන්න ඵලයට මොකද මේ අවබෝධය එයා තුල තියෙනවා. සමහර දේවල් ගැඹිරෝයා කියන. එයා දන්නේ එයා මොකද්ද කියන්නේ කියලා. හැබැයි මිනිස්සු පුදුමයටපත් මෙච්චර දැනුම. හැබැයි ඒ දැනුමෙන් වැඩ ගන්නත් යට අවුරුදු 7ක් යන්න ඕනේ. එහෙම නැත්නම් එයාට ඒක පාවිච්චි කරන්න බෑ. ඒක විද්‍යාවක් අපේ කය තුල තියෙන ඒ චක්‍රාවල ක්‍රියාකාරීත්වයක්, ඒ චක්‍රාවලට හදාළ ඕමෝන් වල ක්‍රියාකාරීත්වයක් ඒකට සාපේක්ෂව අවදි වෙන ප්‍රඥාවක්. අවුරුදු 7න් පස්සේ තමයි ඒක තේරුම් ගන්න පුළුවන්. එතකන් තේරෙන්නේ නැහැ. බැරි වෙලාවත් අවුරුදු 7කට කලින් මේ චක්‍රා ටික අවදි වෙලා ඒ හෝමෝන් ටික ක්‍රියාත්මක වුණොත් බැරිද රාත් වෙන්න කියලා ඇහුවොත් ප්‍රශ්නයක් වෙනවා එහෙම මේ දක්වා වෙලා නැහැ විශ්වේ. මේ දක්වා වෙලා නැහැ. මේ දක්වා වෙලා නැහැ. සිදුවත් කුමරු ඉපදිච්ච ගමම මම මේ විශ්වයට අග්‍ර වෙමි. මම මේ මිනිස් ප්‍රභා ප්‍රජාවට මේ ප්‍රථම වෙමි කියලා වාක්‍යයක් දේශනා කරන එක හරියටම දන්නේ නැහැ මේ වාක්‍යයක් දේශනා කරන. හැබැයි එතනින් පස්සේ සිදුවත් කුමරු දේශනා කළ අය බත් කියන්නේ වම් මේ කිරි ටිකක් දෙන මොකද බලන්නේ. ওই විදිහට දේශනා කළා කතා කළා කියලා කිසිම තැනක නැහැ. එහෙනම් ඒ පාරමිතාවට නැකිටලා ඇවිදලා ගිහිල්ලා දේශනා කරනවා. දේශනා කළා සාමාන්‍ය විදිහට ඉන්නවා. හැබැයි සිද්ධාත් කුමාර දැන් එදන ඇවිද්දානේ. නෙළුම් මලුණින් ඇවිද්දා. හැබැයි සිද්ධාත් කුමාර ඇතුලේ සෙල්ලම් කරා ඊට පස්සේ එතන ඉඳලා ගෙදර ගිහිල්ලා සෙල්ලම් කරා කියලා නෑ. ඇඳේ තියාගෙන ඉන්න පොඩි ඔට්ටොටිල්ලාවක. එතකොට බමුණු ඔක්කොම එනවා. ඇවිල්ලා බලනකොට අසිත තාපසයාගේ නළලෙටක් වදිනවලු කකුල. එහෙනම් බුදියාගෙන ඉඳලා තින්නේ. සෙල්ලම් කරගෙන හැරිලා බිම නිදලා තින්නේ. එතකොට නැකිట్లా ඇවිදිච්ච සිද්ධාත් කුමාර අයි දිව්වේ නැත්තේ. බල්ටි ගැව්වේ නැත්තේ. එහෙනම් ඒක විශ්ව ධර්මතාවයක්. විශ්ව ධර්මතාවයක්. ඒ ධර්මතාවයට සාපේක්ෂව ඒක සිදු ඒක ආමු ලෙස සිදුවීමක්. බෝධිසත්වයේ පාරමී පුරලා ඉවර වුණාම එයාගේ අවසාන භවයේ තුල හැම බුදුරෙකුටම සිද්ධ වෙන එකක් ලේක. පසුපැටව ඉපදිලා විනාඩි 5යි නැගිටිනවා. නැගිටලා ඉට ගන්නවා. කිරිත් බොනවා. දුවනවා. වැටි වැටි යන්නේ දණිසෙම නැමෙනවා. ඒත් දුවනවා යා. හැවිදිනවා. එහෙනම් එහෙම ඉපදිච්ච ගමන් හැවිදින ස්වභාවයක් ලෝකේ තියෙනවා. ඒක හාමු ලෙස මහා බෝධිසත්වයකට ඒක පීඨනවා. ඉපදිච්ච ගමන් කතා කරනවා. ඒ කියන්නේ කෑ ගන්නවා සත්තු. ඒ කියන්නේ ඉපදිච්ච ගමන් කෑ ගන්න පුළුවන් එයාට. කෑම කන්නත් පුළුවන්. කිරි බොන්නේ සත්තු වෙන. ඉපදිච්ච ගමන්. ඒ කියන්නේ ඒ වගේ හාමු ලෙස සිදුවීමක් එහෙම වෙන්න පුළුවන්. නමුත් සාමාන්‍ය සම්ප්‍රදාය ගත්තාම සියලු සත්වයන්ගේ මිනිස් ප්‍රජාවගේ අවුරුදු 7ක් අවමෙන් යන්න ඕනේ. ඇයි අර චක්‍රා ටික අවදි වෙලා ඒ හෝමෝන් ටික ක්‍රියාත්මක වෙන්නේ නැතුව ඒක වටා ගන්න බෑ. අපේ කයේ තියෙනවා මේ දැනුම පාලනය කරන හෝමෝන් එකක්. ඒකට කියන පිටියුටි ග්‍රන්ථිය කියලා. ආග්නේ චක්‍රය කියලා ඒකට කියනවා. අර යෝගවරු කියන ආග්නේ චක්‍ර පිටියුටි ග්‍රන්ථිය නළලේ තියෙන්නේ. ඒක ක්‍රියාත්මක වෙන්නේ නැතුව එයාට ඉතලා ගැඹුරෙන් හිතලා ක්‍රියාත්මක වෙන්න බැරිලු. ඒකනේ පොඩි ළම දුවෙන් අහන බලන කෙසල් කියලා ටග්ගල කැඩුවා කෑවා. මේක දාහනෙට ගෙනාලා තියෙන සංඝයාට පූජා කරන්න තියෙන්නේ මේක සංඝයාට දෙන්න කලින් ගත්තොත් වරදක් ඒක ඉතා ගන්න බෑ යාට. අපි කියන අයියෝ මේකෙන් කඩවල මේක සංඝයාට පුතේ මොකද්ද පුතේ මේක. හැබැයි බණක් කියනවා. වාඩිලා ගාම්භීර කරුණු කියන දුවේ නන ගමන් චක්කල ගත්තා ගියා. අපි මොන මේ කෙසල් ගෙඩියක් අඩු ඉන්නේ මේක. වන්නකට අරේ කනවා. ඇයි? ඒකේ ඉතල ක්‍රියා ඒක තාම නැහැ. ඒක අර ඥාණය තාම අවදි වෙලා නැහැ යාට. ඒ නිසාලු rahat වෙන්න බැරි. ජාතිසෝතාපන්නකට හරියට බණ කියනවා. ඒ බණ කියන ගමම එක එක වැඩත් කරනවා. කවුරු කෑම කනවා නම් මම බලන මිදි කියලා තකලක් දැම්ම ගත්තා ගියා. එහෙම ගන්න එක ඇවතක්. අනුන්ගේ දැ ගන්න එක පැහැර ගැනීමක්. හොරකමක්. නමුත් ඒක යාට තේරෙන්නේ නැහැ. ඒ නිසා යාට වරදකුත් නැහැ ඒක තුල. එහෙම තමයි ගන්නෙ. ඒක යාට තේරුම් ගන්න වෙයි. ඒක තාම අවදි වෙලා නැහැ යාට. ඒක අවදි වුණාම තමයි හොඳ නරක වෙන වෙනම දකින්නේ. ඒතර හොඳ නරකට අවු වෙන්නේ නැතුව ඉන්න පුළුවන් ක්‍රමයක් කවුරු හරි කියලා දුන්නොත් රාත් වෙනවා. ඒක විශ්ව ධර්මතාවය. ඒක මේ ප්‍රත්‍යවේක්ෂාව. පටිසංකා යෝනිසෝ පිණ්ඩපාතං පටිසේවාමි නේව දවායන මදායන මණ්ඩනාය විගූසනාය යාවදේව ඉමස්ස කායස්ස දිතියා යාපනාය දීන් සූපරතියා බ්‍රහ්මචර්යානුගාය ඉති පුරාණංච වේදනං පටිසංකාමි නෙමෙයි පටිහංකාමි නවංච වේදනං උපාදිස්සාමි යාත්‍රාච මේ භවිස්සති අනවජ්‍යතාච පාසු විහාරෝචාති මෙන්න මේ ගාතාවම කාශ්‍යප තථාගතයන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන්ට ප්‍රත්‍යවේක්ෂාවක් වශයෙන් දේශනා කරපු ශ්ලෝකයක්. වාතා වර්ග හතරයි අරකින ටික ඔක්කොම ඒකේ තියෙනවා. එක වචනෙට තේරුම් ගොඩයි. මගේ හතට ලැබිච්ච මේ දාණය අර ලක්ෂ්මී කියලා කියනවා. මහා ලොකු සම්පතක් ලෝකේ තියෙන වටිනාම සම්පතක්. මේකෙන් මට ජීවත් වෙන්න පුළුවන්ලු. මම නිරෝගිමත් වෙනවලු. මගේ ලෙඩ රෝග වලට බේත් හම්බෙනවලු. ශක්තිය ලැබෙනවලු. මාර්ගඵල අවබෝධ කරන්න පුළුවන්ලු. වැඩ කරන්න පුළුවන්ලු. උපයන්න පුළුවන්ලු. හිතන්න පුළුවන්ලු. කියන්න පුළුවන්ලු. කරන්න පුළුවන්ලු. ආන්න පුළුවන්ලු. මෙන්න මේ මේකක්ලු. මේක පාවිච්චි කරලා Brahmacharyaව රකින්න පුළුවන්ලු. සීල් රකින්න පුළුවන්ලු. පිරිනිවන් පාන්න පුළුවන්. මේ ලෝකයේ හැමදේම වටා ගන්න පුළුවන්ලු. මතක තියා ගන්න පුළුවන්ලු. තේරුම් කරන්න පුළුවන්ලු. උගන්වන්න පුළුවන්. පුළුවන්ලු ඉගෙන ගන්න පුළුවන්ලු මෙන්න මේ වගේ එකක් ලැබිලා තියෙන නිසා මේකට ගරු කරනවා මේක අනිසි ලෙස පාවිච්චි කරන්න මාගේ යහපත පිණිස නිවීම පිණිස බ්‍රහ්මචර්යාව පිණිස බේසජ්‍ය පිණිස ස්වාමිනී මම මේක වළඳනවා කියන එක තමයි ශ්ලෝකයේ අර්ථය මොකද දන්නේ ශ්ලෝක දැන් ඉන්නේ කටි. <laughs> ඒ වරදෙන කොටත් ඒක අරිගස්සන්න දෙන්නේ. ඇතුලේ තියෙනවා දහස් ගාණක් තියෙනවා නමුත් එළියට එන්නේ. <laughs> ඒකව මේ උපසම්පදාවත් මේ සීලයත් ඒකට බාධකයක්. බුදුහාමුදුරන්ගේ සීවරේ දාලා ධම්මපදේ විතරයි කියන්නේ. ගොඩාක් සන්තෝෂයෙන් කටපාඩම් කරපුවා ඒවා. දවසට දෙයකට මම පාඩම් කළා සෑහෙන ප්‍රමාණයක්. පිටු ගණන් පාඩම් කළා. වෙන මොකද ප්‍රශ්න ගැටලු තියෙනවද? උපාසක පින්වතුන්ටත් අපිට අවස්ථාවක් දෙන්න පුළුවන් මොනවාරි ප්‍රශ්න ගැටලු තියෙනවා නම් සාකච්ඡා කරන්න. වෙන මොනවාරි ප්‍රශ්න ගැටලු තියෙනවද? හොඳයි එහෙනම් අපි අවස සාකච්ඡාව නිමා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. සාදු සාදු අනුමෝදිත කමාමි කමිත කමාමි කමාමි කමාමි කමිතප්පං සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා නිවනින්ම සැනසෙයි